මං එහෙම මේක ටික ටික කායානුපස්සනාවට පෙරලනවා. Taman ටික ටික අවබෝධ කරගන්න නම් Taman මෙච්චර ආදරයෙන් සලකන මේ ශරීරය ගැන. පුදුමාකාර ආදරයෙන් මේ ශරීරය සලකන්නේ. දැන් තථාගතයන් වහන්සේ කායානුපස්සනාවේදී ඒක තනක් විග්‍රහ කරලා කියනවා. මේ ශරීරය ගැන නිසි ආකාරයෙන් බලන්න. දැන් මේ කියන දේ හොඳ ආකාරව අවබෝධ කරගන්න. වෙන ඔක්කොම අවබෝධ කරලා තමන්ගේ ශරීරය ගැන හිතලා බලන්න. තමන්ගේ ශරීරය හෝ දැන් තමන්ගේ ඇස් දෙකට පේන අනුන්ගේ ශරීරයක් හරි ගැන අරන් හිතලා බලන්න. එතන මේ ශරීරය ගත්තට පස්සේ දැන් ඒකකයක් වශයෙන් අපිට මේ ශරීරය පේනවා. එක යුනිට් එකක් විදියට. අපි ඔය එක යුනිට් එකක් විදියට දින ශරීරයට තමයි කැමති. මේ ශරීරයේ යුනිට් එකක් වශයෙන් තියෙන තාක්කල්නේ අපි කැමති. ඔබ හිතලා බලන්න ඔබගේ බඩේ මෙච්චර විතර ලොකු තුවාලයක් ඇවිල්ලා පණුව වැක් කරනවා මේ බඩෙන් දැන් පණුව හැලෙනවා බිමට. ලොකු පිළිකාවක් හරි මොකක් හරි ඇවිල්ලා දැන් බඩේ. දැන් ඔබ මේ ශරීරයට ඇත්තටම ආසද? දෙවි කෙනෙක් කියලා කිව්වොත් එහෙම හරි මම ස්පෑ පාට් කඩයක් දැම්ම බය නැදෙන්න බය එන්නේ මම ඔබට සම්පූර්ණ ශරීරයක් දෙන්න. ඔය ශරීරය අයින් කරලා දාපන්. ගන්නවද නැද්ද? ඒකාන්තයෙන්ම ගන්නවා. නේද? ඈ දැන් ඔබට බහුව අඩුවක් ගෙනත් දෙනවා. ආහා මේ බහුව අඩුව තියාගෙන ඉන්න තුරු කරගෙන ඉන්න. ඔබ ඔබ ගනීද? නෑ. නමුත් දොස්තරලා කියන ඔබගේ බහුව අඩුව ගුණ වෙලා පුතේ. දැන් වෙන බහුව අඩුවක් දාන්න ඕනේ. අනේ දොස්තර මහත්තයා බල්ලෙක් එකක් හරි කමන්නේ දාන්න මට ජීවත් වෙන්න ඕනේ. හවුද නැද්ද? එතකොට බල්ලගේ එකක් හොඳයි. නමුත් දැන් ගෙනත් දුන්නොත් එහෙම වහකොටුව ගන්න මේ අස්ස ගහගෙන ඉන්න කියලා. ඈ තියාගෙන ඉඳීද? ඕක තමයි අවබෝධ කරගන්නේ. එතකොට මේ ශරීරයේ මනාකොට අවබෝධ කරගන්නේ. මේ මොකද්ද මේ? අපිට මේ තියෙන ප්‍රශ්නේ තමයි මේකට චන්ද්‍රාගෙන් ඇලෙන්න ප්‍රධානම හේතුව තමයි අපි මේක යුනිට් එකක් විදිහට අපිට පේන නිසා. ඔබ කසාද බඳින වයසක ඉන්නවා නම් ඔබ කිසිම කෙනෙක් කසාද බඳින දාලා පිළිකාර රෝහලේ ඉන්න ලස්සන කෙල්ලෙක්. ඈ මූණ ලස්සනයි. නමුත් මෙතන තියෙන ලොකු තුවාලයක් ඇදිලා. නැත්තම් නැත්තම් මේ මේ ටික හරි ලස්සනයි. මේ කට කුම් කට මේ පැත්ත ඔක්කොම වන්න වෙලා. නෑ ඔබට ඕනේ මොකද්ද? ඔබ ලස්සන කියලා දකින්න අර යුනිට් එක. ඒක යුනිට් එකක් විදිහට දකින්නේ. බඩ ඇතුලේ එක එක ගෑල් ළමයෙක් ඉන්න හරි ලස්සනයි මූණ හරිම ලස්සනයි මේ ටික ඔක්කොම වහගෙන හැබැයි ඉන්නේ බලනකොට මේ ටික ඔක්කොම පිච්චිලා නමුත් ඉතින් මෙතන ඉඳලා ඔක්කොම හොඳට ඇඳලා ඉන්නේ ඒක නිසා පේන්නේ නැහැ කසාද බැඳලා ටික දවසක් යනකොට නේද අවුද වෙන්නේ ඈ මේක දීග දීගකයිද ඇයි අර යුනිට් එක දැන් නැහැ ඒකයි යුනිට් එකේ අඩුපාඩු තියෙනවා දැන් ඔන්න එපා වෙනවා මෙච්චර කාල හොඳයි සාරයි කියලා හිතාගෙන හිටිය අර මූණ දැක්කම මේ පොලිස් ලස්සන ඇඳුම් වලින් සැරදලා තියෙන ඒකෙන් ඇතුලේ තියෙන මොකුත් දැක්කේ නැහැ හැම සම්පූර්ණයෙන්ම පිච්චිලා ගිහිල්ලා දැන් ඉතින් ආයෙ හෙටින් ඉඳලා දීගේ කන්න පුළුවන්ද අද ඔය ටික දැක්කනම් හෙටින් ඉඳලා දීගේ කාලේ ඉවරයි මම මේ කියන්නේ හොඳට ඔළුවල අරන් බලන්න එතකොට අපි එහෙනම් ඇලිලා තියෙන්නේ මොකටද මේ ඇලිලා තියෙන්නේ මේ යුනිට් එකට ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ යුනිට් එකට ඇලිලා තියෙන නිසා මේකට ඇලිලා තියෙන තාක්කල් ඔබට නිවන කියන එකක් තකින්න හම් වෙන්නේ නැහැ. නිවන කියලා කියන්නේ මොකද්ද? ඊළඟ භවයේ නතර කරන එක. වෙන මොකුත් නෙමෙයි. බොහොම සරල අර්ථයක් නිවනට තියෙන්නේ. නිවන කියලා කියන්නේ මොකද්ද? stop your rebirth. ආයි උපදින එක නතර කරනවා. එච්චරයි. හරි ලේසි. කවුරු හරි බුද්ධිසම් කියන්නේ මොකද්ද? ඊළඟට ආයි උපදින එක නතර කරනවා. පුනර්භවය නැති කරනවා. භවය භවය උදුරලා දානවා. භවය ඇතිවීම නවත්තනවා. ඒක ඔබ ආස නැද්ද ඒකට? සමහරව ආස නැති වෙන්න පුළුවන්. ඇයි? දුක්ඛ සත්‍යයේ තියා අනුමුදරේ දුක කියන්නේ මොකද්ද කියලා තව අවබෝධ වෙලා නැහැ තාම. දුකයි දුක්ඛ සත්‍යය කියන දෙකක් අපි පස්සේ වලට එමු. කොහොමද ඊයේ දරුවෙක් මගෙන් හොඳ ප්‍රශ්නයක් ඇහුවා. දුකයි දුක්ඛ සත්‍යය අතර වෙනස මොකද්ද කියලා. බොහොම බොහොම ගැඹුරු ධර්ම කාරණාවක් ඇහුවේ. මම කිව්වා ධර්ම සමාධියෙන් ඔකට උත්තරයක් දෙන්න. නිකන් වාහනේ ලෝන ගමන් දෙන්න බෑ ඔකට උත්තරයක්. ධර්ම සමාධියට ඇවිල්ලා උත්තරයක් දෙන්න ඕනේ. නිකන් කතා කරලා කියන්න බෑ. දුකයි දුක්ඛ සත්‍ය අතර වෙනස. දැන් මේකට පස්සේ එතකොට ඔබට ඔබ දුක කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති වෙන්න පුළුවන්. දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද කියලා තවන්න අවබෝධ නැහැ. ඒක නිසා නිවන් දකින්න මට නිවන් දකින්න ඕනේ නැහැ. මේ තියෙන විදිහ මට හොඳයි. නමුත් ඔබ මැරිලා ගිහිල්ලා මල පෙරේතයා වුණා. දැන් මොකද වෙන්නේ? ඉතින් හිතනවා මල පෙරේතෝ කියලා જાතිය මේ ලෝකේ නැහැ. ඕ මැරලා ගිහලා මේ තම කෙල සොටු අනුභව කරන ප්‍රේත යෝනියක ඉපදුනා. ආනන්ද මෛත්‍රී හාමුදුරන් එක්තරා පොතක තියෙනවලු මෙන්න මෙහෙම දෙයක්. ආනන්ද මෛත්‍රී හාමුදුරු දැකපු ඒක ස්ත්‍රියාවක් ඉන්නවලු ටික වයසට ගිහිලාද ඒ ස්ත්‍රියාවට මේ කාසේ වගේ ලෙඩක් ඇදිලා. ඒ කියන්නේ මේ සෙම හැමතිස්සෙම උගුරෙන් සෙම එන. මේ ස්ත්‍රියා මොකද කරන්නේ? පඩික්කමක් තියාගෙන ළඟ ඉඳගෙන මේ කැස්ස ඇවිල්ලා ඒක ඔක්කොම අර සෙම ටික කාරලා පරික්කමට ගහනවා. කොත්තර සෙම ගැහුවත් පරික්කමේ වලදි සෙම නැහැ. මේ කාරකාර්ත මේ සෙම ගහනවා පරික්කමට. නමුත් පරික්කම බැලුවාම කෙලත් නැහැ සෙමත් නැහැ. ආනන්දමයිත්‍ය හඳුන් කියන බැලුවාම උන්වහන්සේගේ ඥාණයට ගෝචර වෙලා තියෙන මොකද්ද? මේ ස්ත්‍රියවහ තෙමින් බැදිච්ච හාමුදුරු නමක් මැරිලා ගිහිල්ලා අර තිබිච්ච සම්බන්ධයට ආයදි ලැවිල්ල ඇතන්ටම මල පෙරේත එක් කියලා. මොකද කරන්න. අර ඉත්‍රියාව ගහන සෙමටික අර පෙරේතය කනවා. පොන්න දවහවේ. සමහර පෙරේතය ඉන්න මේ මේ අපි වෙන කවුරුත් නෙමෙයි. මේ මිනිස්සයා මේ සංකාර වඩන මිනිස්සයා මැරිලා ගිහිල්ලා කොහෙ උපදිනවද? වැසිකිලි වලේ උපදිනවා. මෙන්න ඔළුව මෙච්චරයි. මෙන්න බඩ. කට තියෙන්නේ කොහෙද? මෙතන. උපදින්නේ කොහෙද? වැසිකිලි වලේ. හරියටම කොමඩෙන් අසූචි වැක්කෙරන තැන. ගානට මෙහෙම ඔළුවේ කට අල්ලගෙන ඉඳලා අල්ලනවා ටක් ගාලා කට. කවුරු හරි ගිහලා වැසිකිලියට පහරද්දි. දැන් ඔබට ඔහොම අපිරිය ඇති. නමුත් දස අකුසලයේ සිද්ධ කළොත් හීන දහම් අනුගමනය කළොත් ඒ කාන්තේම ওই තැන්වල උප්පත්ති ලබන්න වෙනවා. කැමතිද උප්පත්ති ලබන්න? නැහැ. කැමති නැතුණාට වැඩක් නැහැ. ඔබ උප්පත්තියටයි කැමති නැති නමුත් ඔබ ගතියට කැමති වෙන්න පුළුවන්. ඔබ ගතියට කැමති වෙලා උප්පත්තියට කැමති උනාට කරන්න දෙයක් නැහැ. අන්න ඒක අවබෝධ කරගන්න. බලු ගතියට කැමති. නමුත් බලු උපතක් ලබන්න කැමති නැහැ. එහෙම කරන්න දෙයක් නැහැ. බලු ගතියට කැමති නම් ඒ ගතියට ගතිය ගැලපිලා ගිහලා ඒ ගතියට අදාළ උපතක් තමයි සකස් වෙන්නේ. ඒක නිසා තමයි ගතියම මේ ගලවලා දාන්න ඕනේ. ඒක නිසායි අපි නිවන් දකින්න ඕනේ. හැමදාම දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා තමයි අන්‍යාගමික මේ ස්වර්ගය කියලා. අන්‍යාගමිකයෝ කියලා කියන්නේ ඔය තියෙන හැම ආගමක්ම. දෙවියෝ හා සම්බන්ධ බැඳිච්ච හැම ආගමක්ම මුස්ලිම් මුස්ලිම් හෝ වේවා ඉස්ලාම් ධර්මයේ හෝ වේවා ක්‍රිස්තියානි ධර්මයේ හෝ වේවා හින්දු ධර්මයේ හෝ වේවා දෙවියෝ හා බැඳිච්ච දෙයක් නේ ඒ අයට පෙනෙන තෙක්මානේ ඒගොල්ලෝ කතා කළා මොකල්ද පෙනෙන තෙක්මානේ දිව්‍ය ලෝකේ සදාකාලික සැප තියෙන ස්වර්ගයක් තියෙනවා කියලා කිව්වා බොහොම හරි ඒ පේන ටික ඒ කිව්වේ හින්දු ආගමේ අර භාවනා කණේට ගිහිලා භාවනා කරන මේ මේ මේ තාපසවරු. ඊටත් වඩා දෙයක් කිව්වා. මොකද්ද? බ්‍රහ්ම ලෝක කියලා જાතියක් තියෙනවා. ඒ බ්‍රහ්මයා තමයි ලොක්කා. හැබැයි ඒගොල්ලන්ට දකින්න පුළුවන් උනේ කොතන යනකම් විතරද? මහා බ්‍රහ්ම කියන දිව්‍ය ලෝකෙට යනකම් විතරයි. බ්‍රහ්ම ලෝකෙට. ඒකේ ලොක්ක මහා බ්‍රහ්මයානේ. ඒක නිසා කො මහා බ්‍රහ්මයා තමයි ලෝකෙ මැව්වේ. ඇයි ඒ? පෙර જાති සීකන නුවණක් ලබාගෙන සීකරගෙන සීකරගෙන සීකරගෙන සීකරගෙන ගියා. ඈ මුළු ජීවිත කාලෙම සීකල්ලි වරුණත් අර බ්‍රහ්මයාගේ ආයුෂ කාලය ඉවර කරගන්න බෑ. ගෝලයන්ට කතා කරලා කිව්වා. මම මට අවුරුදු මෙච්චර ගාන ඉඳලා අද මේ වෙනකම් මේක සිහි කළා සිහි කළා සිහි කළා සිහි කළා. අන්නර බ්‍රහ්මයා ගැන. ඒ ලෝකේ ඉන්න ලොකු බ්‍රහ්මයා ගැන. ඒ බ්‍රහ්මයාගේ තාමත් මං කොච්චර සිහි කළත් ඒ බ්‍රහ්මයාගේ උපත මට හොයාගන්න බැරි වුණා. ඒ කියන්නේ මේ බ්‍රහ්මයා තමයි මේ ලෝකෙට පළවෙනිදම පහළ වුණේ. ඒ කියන්නේ මේ බ්‍රහ්මයා තමයි මේ ලෝකෙ මැව්වේ. ඔන්න සංකල්පයක් ගෙනාවා. එතනින් එහාට අර අර එන සිස්ස පිරිස උගන්වන්නේ මොකද්ද? ඈ මහා බ්‍රහ්මයා තමයි ලෝකෙම ඇව්වේ කියලා. බුදුහාමුදුරුවෝ එක තප්පරයකින් දිහි කරනවා මොකද්ද? අර මහා බ්‍රහ්මයාගේ ආයු කරානේ බල්ලකොට ගියා ඈ ඈ ඒ ඉස්සලාත් මිනිස්සෙක් වෙලා හිටියේ ඊට ඉස්සලාත් හරකෙක් වෙලා ඉඳලා තියෙනවා. ඈ පට පට පට ගාලා බුදුහාමුදුරන්ට ඕක පේනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මේක මේ කවුරුත් මවපු දෙයක් නැහැ. මෙතන මෙන්න මේක මැව්වේ. කවුද මැව්වේ? උඹ උඹමයි මවා ගත්තේ. වෙන කවුරුත් උඹ මැව්වේ නැහැ. ওই තණ්හාව තමයි උපාදාන වෙලා ගිහිලා භවයක් සකස්ුනේ. ඒ තණ්හාව ඇති උනේ ඇයි තියෙන අවිද්‍යාව නිසා. ඔන්න බුදුහාමුදුරුවෝ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය ඉදිරිපත් කළා. මේ ඉන්න දෙවියන් වහන්සේ. මොකද දෙවියන් වහන්සේ? පටිච්ච සමුප්පාදේ තමයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කියන්නේ යම් කිසි කෙනෙක්ව මවන කෙනා නම් ඇත්තටම යම් කිසි කෙනෙක්ව මවන්නේ කවුද? පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායමේ තමයි මවන්නේ. Taman සංකාරයක් නැවුවා නම් ඒකට අදාළ උපතක් තමන සකස් වෙනවා. ඒකට අදාළ જાතියක් සකස් වෙනවා. ඉතින් Taman මේක නිසි කියලා හිතාගෙන ඉන්නකල් මොකද වෙන්නේ? නිසිය කියලා හිතාගෙන ඉන්නකන් අර සංකාර වඩනවා. ඒ සංකාරය හොඳ නැත්තම් තව සංකාරයකට යනවා. <clears throat> ඒක නිසා තමයි සංකාර කියන්නේ කෙහෙල්වන එකට ඇතුළු වෙච්ච අරටුවක් හොයන්න කියලා කෙහෙල්වල වෙන්න ගිය කෙනෙක් කියලා කියන්නේ ඒකයි. අරටුවක් කියන එක අරටුවක් හොයන්න කෙසෙල්වන එකට ඇතුළු වෙච්ච මිනිසෙක් මොකද කරන්නේ? මිනිසෙක් ඉන්න ඒ මිනිසාර අරටුවක් හොයා ගන්නවා. හොඳ දිග අරටුවක්. කැලේ ඇවිදින්න යනකොට තනි කෙලින් තියෙන ගස් තියෙන වනයක් හම් වෙනවා. බලනකොට මොකද්ද මේ? කෙසෙල් වනය. දැන් මෙයා කෙසෙල් වනයේට වදිනවා. <coughs> වැදිලා එක ගහක් බිම දානවා. බිම දාලා ඕක පතුරු ගහගෙන පතුරු දාගෙන පතුරු ගහගෙන පතුරු ගහගෙන යනවා. දැන් අරටුවක් හම්බ වෙනවද? නෑ. මේ මිනිස්සයා හිතනවාද මේ ගහ හැම එකම අරටුවක් නෑ කියලා. නෑ. මේ මිනිස්සයා හිතන එක දෙයක් මොකද හානේ මෙච්චර දිගට තිබ්බට මේ ගහේ අරටුවක් නෑ. මං තව ගහ බිම දා ගන්නවා. ඔන්න ඔය විදිහට අපි නිරන්තරයෙන් සංකාර වඩාගෙන වඩාගෙන වඩාගෙන ඉස්සරහට ආවා. ඒක සංකාරයක් වැටුවා. ඒක ඒක කරගන්න බෑ. ඒක හරියන්නේ නැහැ. අපි තව සංකාරයකට ගියා. ඒ සංකාරවල තියෙන අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ සංකාරවල තියෙන අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගන්න. සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා. මොනවද මේ මොනවද මහණෙනි? සබ්බ සංකාර සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය සංඥාව. සියලු සංස්කාර. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය සංඥාව මොකද්ද? මේ හැම සංකාරයක් ගැනම ඔබ හිතන්න ඕනේ කොහොමද? එතකොට කිව්වේ මොකක්ද? ඉදානන්ද වික්කු අට්ඨියති හරාය සබ්බ සංකාරයේහි අට්ඨියති හරායති jigucchati. මේ සියලු සංකාරය මොකද්ද? අට්ඨියති හරායති දිගුච්ඡති. අට්ඨියති ඇට වගේ. කිසිදු හරයක් නැහැ. ඇටවල කිසිම හරයක් තියනවද? ඈ බල්ලෙකුට මස් කට්ටක් හම්බුනම මොකද වෙන්නේ? ඔන්න අටුවාවල කියලා තියෙන දේවල්. මේ මේ ධර්මයේ පැහැදිලි කරන්නේ මේ ඒ ඒ කාලේ හිටපු රහතන් වහන්සේලා හෝ මහා තෙරවරු ලියපු දේවල්. මස්ලේ නැතියට බලුලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ. ඈ අපි බල්ලන්ව සැර වෙන්න කියලා මොනවද ගෙනත් දෙන්නේ? මස් කටු. මස් කට්ට බල්ලට දුන්නාම බල්ලා මොකද කරන්නේ? දාගෙන ඕක හපනවා. නේද? ඕක හපනවා හපනවා හපනවා හපනවා බල්ලගේ බඩ පිරෙනවද? වලට කිසි ඵලයක් තියනවද? නැහැ ඌ ඒක හපනවා. ඒ හපනකොට මොකද වෙන්නේ? උගේ දත් අර මස් කටට හිර වෙලා විදුරු මස් වලින් ලේ ගලන්න ගන්නවා. ඒ රහම උට ආපහු දැනෙනවා. ඌ දැන් මොකද කරන්නේ? ඩබල් එකේ අර ගහපනවා. දැන් මේක ඵලයක් ලැබුණාද උට? උගේ කුස පිරුණාද? ඒත් ඒත් හපල ඉවරයක් කරනවද ඔබ? නැහැ ඌ ඒක හපනවා. ඉතින් අර මස් කට්ටක් හම්බෙච්ච බල්ලෝ වගේ නේද අපි සංකාරات එක සැරිසරන්නේ. නිකන් හිතලා බලන්න. මේ සංකාරات අරගෙන අපි සැරිසරන්නේ මස් කට්ටක් හම්බෙච්ච බල්ලෝ වගේ. ඒක කනවා කනවා කනවා කනවා කනවා කනවා කනවා කනවා ඉවරයක් නැහැ. කවද්දෝ ඉවර කරන්නේ. මේ මරණයෙන් පස්සේ මේ චුත වෙන තප්පරේදී ගිහිල්ලා මහා පෙරේතෙක් වුණාට පස්සේ බල්ලෙක් වුණාට පස්සේ යකෙක් වුණාට පස්සේ මොකෙක් හරි වුණාට පස්සේ ඔය ඔය එකක්වත් ආයෙ තේරෙන්නේ නැහැ ඊට පස්සේ. ඔහේ ඉන්නවා. ඉතින් අර මහා අන්ත දුකක් විඳගෙන ඉන්නවා. ඉඳලා ඉඳලා ඉඳලා ගිහලා එක්ක ආයි ආයි කොහෙන් ගිහලා උපදිනවා. එක්ක සතර අපාගත වෙනවා. අපායට ගිය එකෙක් ආයි එයිද? ඈ අවීචි මහ නරකාදී උපදින දෙයක් කළොත් එහෙම. අවීචි මහ නරකාදී උපදිච්ච එකෙක් නිකන් හිතලා බලන්න මොන තරම් දුකක්ද විඳින්නේ කියලා. ඇයි ඔබට මේවා තේරෙන්නේ නැත්තේ? නිකන් හිතලා බලන්න. මේකට තමයි සද්ධර්මය කියලා කියන්නේ. මේකට තමයි නියම කල්යාණ මිත්‍යාගේ ස්වභාවය. මේකේ තියෙන ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරලා දෙන්න දෙන්නේ. ඔබ ලස්සන ජීවත් වෙනවා වෙන්න පුළුවන්. දුක කියන එක අඩුවෙන් දැනෙනවා වෙන්න පුළුවන්. තාම ඔබට දුක දැනෙන්න පටන් ගත්තේ නැති වෙන්න පුළුවන්. ඔබ දන්නේ නැත්නම් ඔබ දැන් වයසට ගිහිල්ලා ගිහිල්ලා කොවිල හරි මේ මෙන්න මේ ඔක්කොම මෙහෙම එල්ලිලා මේ ඔබේ එන්නිලා මේලා තර තොල් මේ ලස්සනට පිම්බිලා තිබිච්ච තොල් ඔක්කොම දැන් තුනී වෙලා ගිහිල්ලා ඈ ශරීරේ ගඳ ගහන්න පටන් අරගෙන ඔය වයසක මිනිස්සු බස් වල නැග්ගම මේ මේ නහය වහගෙන යන්න තරමට ගඳයිනේ නේද? ඒ නාන්න නැති හින්දාම නෙමෙයි. නාන්න නැති හින්දාම නෙමෙයි ඒ වයසක වයසක ශරීරවල තියෙන ස්වභාවය ඒක. වයසක ශරීර ගඳයි. ඇයි? සෛල උපදිනවට වඩා ප්‍රමාණයක් මැරෙනවා. ජරා ස්වභාවය හරිම වැඩි. ජරා ස්වභාවය කියලා කියන්නේ මේ මේ ජරා ගතිය නෙමෙයි. ජරා කියලා කියන්නේ මොකද්ද? දිරා යන ස්වභාවය. තමන් ඉපදිච්ච දවසේ තමන්ට තිබිච්ච දෙයක් තමයි දිරා යන ස්වභාවය. ඉතින් ඒ ශරීර දි รา යන ස්වභාවය වැඩි. දි รา යන ස්වභාවය වැඩි නිසා හරි ඉක්මනට ගඳ ගන්නවා. මොකද සෛල ඉක්මනට මැරෙනවා. ඉතින් ඒක තමයි තමන් ඒ தත්ත්වෙනපත් වෙනකොට හිතලා බලන්න නැගිට ගන්න බැරි වුණාම ඈ අන්තභාගයේ தත්ත්වයක් තමන්ට ඇති වුණාට පස්සේ ඈ නිකන් හිතලා බලන්න පොඩි තරම් දුකකටපත් වෙනවා තමන් කියලා මේ ආත්මය ඇතුලේ. ඉතින් මේ ආත්මෙත් ඔච්චර දුකකටපත් වෙනවා නම් අද කොච්චර ලස්සන විදියට වැඩක් තියනවද? ඔන්න ඕක ඊළඟට බලන්න ඕන තමන් පෙර නිමිති. පෙර නිමිති නොදකින්න තාක්කල් තමන්ට නිවන් දකින්න බෑ. අහලා දිනන නේද සතර පෙර නිමිති කියන දෙයක්. සතර පෙර නිමිති දැක්කේ ඇත්තටම කවුද? සිද්ධාර්ථ කුමාරයා. එයි ඔබ දකින්නත් එතකොට ඒක. ඔබ සතර පෙර නිමිති දකින්න නොදකින්න තාක්කල් ඔබටත් නිවන් දකින්න බෑ. ඇයි ඔබ මහල් එක දැක්කද? ඈ? ඔබ මහල් එක ඕන තරම් දැකලා තියෙනවා. නමුත් මේ මහල්ලව පෙර නිමිත්තක් විදිහට දැක්කද? තමන්ගේ පෙර නිමිත්ත විදිහට දැක්කද? තමන්ට වෙන தත්ත්ව දැක්කද? ඈ? තමන් හොඳට මහල්ලෙක් දිහා බලාගෙන සිහි කරලා බලන්න තමන්ට මොකද වෙන්නේ කියලා. තව අවුරුදු 20කින් පස්සේ. හ්ම් කොන්ද මේම බිම ගෑන සයිතකට ගැහි ගැහි පුදු ගැහිලා මේ මේ ඔක්කොම මේ වෙලා කවුරු ගණන් ගන්න නැහැ. වහ ගන්න පැත්තකින් යනකොට අයින් වෙනවා කට්ටිය පැත්තකින් යනකොට ඈ නිය පොතු වැවිලා ඈ ওই තත්ත්වෙටපත් වෙච්ච කෙනෙක් දිහා බලන්න. හ්ම් ඒ කෙනේ එයාව සිහි කරලා බලන්න. තමන් ඒ තුලින් දකින්න. අන්න ඒක තමයි පෙර නිමිත්ත කියන්නේ. තමන් මේ පෙර නිමිත්ත දකින්නකොට තමන්ට අවබෝධ වෙනවා මම මේ ශරීරයක් තියාගෙන. මේ ශරීරය මෙහෙම දෙයක්. ඈ පසු කාලිනව මෙහෙම වෙන දෙයක්. දැන් ඔබ වාහනයක් ගන්න යනවා. ඔබ ඔබට ඔබ හොඳටම විශ්වාස කරන සාත්‍තර කියන කෙනෙක් ඉන්නවා. එයා කියනවා තව මාස දෙකක් යනකොට ওই වාහනේ ඉස්සරහ චොප්පචොරස් වෙනවා කියලා. දැන් ඔබ හොඳටම විශ්වාසත් කරන ওই මනුස්සයා. දැන් ඔබ ඒ වාහනේ ගනීද? ඈ ඔබ ඒ වාහනට ඇලුම් කරයිද? ඒක තමයි කියන්නේ පෙර නිමිත්තක් වශයෙන් මේක දිහා බලන්න. Taman හරියට පෙර නිමිත්ත දැක්කනම් මේ ශරීරයේ මේ ශරීරයේ ගැන උදම්මනක් නෑ ඔය විදිහට. ලැජ්ජනද උදම්මනන්න මෙච්චර කුණු වෙලා යන ශරීරයක් තියාගෙන. ඈ නිකන් හිතලා බලන්න. මම මේ ශරීරයේ ආදීනව කියනවා මේ මේ ශරීරයේ වැඩක් නෑ මේ ලෝකේ වැඩක් නෑ කියනෝ නෙමෙයි. ඔබ මේ භෞතිකව දියුණු වෙන්න. නමුත් ඔබ මේකේ මේ බුදුදහමේ තියෙන හරි සත්‍ය ආකාරය අවබෝධ කරගන්න. ඔබ කැමති වුණත් නැතත් ඔබට මේක උරුමයිනේ. ඈ කවුරුත් කැමතිද මෙතන වයසට යන්න? කවුරු අකමැති වුණත් වයසට යන්න. ඔබ වයසට යන එක නවත්තන්න පුළුවන්ද? ඒ වයසට ගියාට පස්සේ ඔබට වෙන දේ ඔබට නවත්ත ගන්න පුළුවන්ද? ඔය ඔක්කොම ඔබට වෙනවා. ඔබට තමන්ගේ ශරීරය දරා ගන්න බැරි වෙලාවක් එනවා. අන්න එතකොට තමයි හැරමිටියක් ඕනේ වෙන්නේ. නැත්නම් අර කරත්තයත් අල්ලු කරගෙන යන්න ඕනේ වෙන්නේ. ඉතින් ඕක තල්ලු කරගෙන යන අය දැකලා දිනවනේ ඕනේ තමයි. ගැහි ගැහි මේව කර කර යන්නේ. තමන් පෙර නිමිත්තක් විදිහට ඒක දැකලා බලන්න. තමන්ටත් ඕක වෙන්නේ. එහෙනම් අනිදාට අවබෝධ කරන තමන් එතනින් යට හිතන්න පටන් ගන්න. සිද්ධාර්ථ කුමාරයා එහෙමයි උනේ. සිද්ධාර්ථ කුමාරයා කියලා කියන්නේ පුදුම ශරීර සැප විඳපු මිනිස්සෙක්. රාජ රජුරුවන්ගේ පුතා පුදුම සැප දීලා හැදුවේ. ඉතින් එක දවසක් යනකොට කොහෙද? ඈ? උයන් ගෙලියට යනකොට මේ නාලා නාලා කාලා බිල සතුටු වෙන්න. ඈ? උයනට යනකොට දැක්ක අර මහල්ලව. මහල්ලව දැක්කම ජන්නමිත කියනවා මේ කවුද මේ? මහල්ලෙක්. අපි හැමෝටම ওই ටික උරු ඔය ওই ටික තමයි අන්තිමට උරුම වෙන්නේ. අන්න හිතන්න පටන් ගත්තා. මොකද්ද? මහල්ලාව දැකලා නතර වුණේ නැහැ. අපි හැමෝම මහල්ලාව දැකලා නතර වුණා. ආ මහල්ලෙක්. ආ ආච්චම්මි කොහොමද? හරි එච්චරයි. ආතේ කොහොමද එච්චරයි. නමුත් සිද්ධාර්ථ කුමාරයා මොකද වුනේ? එතනින් යාට හිතන්න පටන් ගත්තා ඈ. මේ අපි හැමෝටම මේක උරුමද? තියෙන මේ මොකටද මම මේ යන්නේ? ඈ මේ මටත් මේ මේ දේ උරුම නම් මගේ රජසැපෙන් ඇති වැඩේ මොකද්ද? හ්ම් මම මොකටද මේ සතුට වෙන්න යන්නේ මේ වගේ ශරීරයක් තියාගෙන? අන්න පෙර නිමිත්ත වශයෙන් දැක්කා නෑ නෑ නෑ අයියා අපාවයක් මේක නම් මට ඊළ සතුට වෙන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. බලන්න අවබෝධය. ඊළඟට ඉතින් ආයෙ මොකද කරලා දැන් ඔන්න ආයෙ ඊළ රජවාසලේ ඉන්නවා. ඉඳලා මාස ගානකට පස්සේ දැන් ආයේ යන්තම් හිත හදාගත්තා. හිත හැදෙව්වා. හරි. නමුත් අරක තාම ඔළුවේ වැඩ කරනවා. හරි. එහෙනම් ඔන්න ආයෙ තව දවසක් කැමතිුණා යන්න. යනකොට මොකද වුනේ? ලෙඩෙක් දැක්කා. ඈ බොහොම ලෙඩ හැදිලා ඇඟ ඇඳ ඇඟ කුස්ස හැදිලා මේ වැල්ලා බොහොම අමාරුවෙන් මෙවුල් වෙවුල් ඉන්න ලෙඩෙක්ව දැක්කා. මේ කවුද මේ? ස්වාමීනි මේ ලෙඩෙක්. මේ ඇඟ පුරාම කුස්ස හැදිලා මේ ශරීරයේ මේ ලෙඩක් හැදිලා තියෙනවා. අන්න තමන් අවබෝධ කරගන්න පටන් ගත්තා ඈ මේ මගේ ශරීරයට මගේ ශරීරයටත් මේ ටික වෙනවනේ ඔන්න අවබෝධ කරගන්න පටන් ගත්තා මගේ ශරීරයටත් මේ ටික වෙනවනම් මේ ශරීරය ගැන උදම්මල් ඇති වැඩේ මොකද්ද මේ ශරීරයත් අරගෙන මං මොකටද යන්නේ සතුටු වෙන්න යයන් ආපහු යන්න තුන්වෙනි වතාවේ ආවා එනකොට දැක්කේ මොකද්ද මලමිනියක් මොකද්ද මේ? ඇව මොකද්ද මේ කියලා? මොකද්ද මේ? මැරිලා. ඈ අනේ මේ මැරෙනවද? එතකොට එහෙනම් මම මොකටද මේ යන්නේ? මේ මේ සතුටු වෙලා තියෙන ඵලය මොකද්ද? මම මැරෙනවා නං. එහෙනම් මේ එකක්වත් හරියන්නේ නැහැ. මම මේ රජ වෙලා හිටියත් මම මම මහල්ලෙක් වෙනවා නම් මම ලෙඩෙක් වෙනවා නම් මම මැරෙනවා නං. ඈ මේ ශරීරයක් දරාගෙන ඉන්න එකෙන් මට ඵලය මොකද්ද? ඔන්න ඕක අවබෝධ කළා. ඔබ හතර වෙන නිවිති දකින්නේ කවද්ද? මහල්ලව ඔබ දැක්කද? මහල්ල තුලින් ඔබව දැක්කද? අන්න ඒකයි අවබෝධ කරගන්න ඕනේ. ඔබ මහල්ලාව දැකලා තියෙනවා. නමුත් මහල්ලා තුලින් ඔබ ඔබව දැක්කේ නැහැ. ඔබ කවද්ද ඒක දකින්නේ? ඔබ මහල්ලා තුලින් ඔබව නොදකින්න තාක්කල් ඔබට මේ සංසාරේ සැරිසරතර යන්න වෙනවා. එතකොට එහෙනම් මෙන්න මේ ශරීරයක් දරාගෙන අපි මේ ඉන්න එකේ තියෙන තේරුම දැනගන්න. ඉස්සෙල්ලා. කිසිම ඵලයක් තියනවද කියලා හිතලා බලන්න. අන්න එතකොට ඔබට තේරෙනවා මෙන්න මේ ශරීරයේ තියෙන යථා ස්වභාවය. මොකද්ද ශරීරයේ තියෙන යථා ස්වභාවය? මේ ශරීරයේ යුනිට් එකක් විදිහට තියෙන ශරීරයේ බුදුහාඳුරෝ කියනවා මෙන්න මේ මිනිස්සයා ආසාවෙන් මැදලා ඉන්නේ මෙන්න මේ යුනිට් එකට. නිකන් ඔබ හිතලා බලන්න ඔබට දරුවෙක් උපදින ඔළුව නැතුව. ඔබ ආසාවෙන් තුරුණු කරගෙන ළඟ තියාගනින්න. ඈ නිකන් හිතලා බලන්න අත් අත් දෙකයි අකුල් දෙකයි නැති ළමයෙක් උපදිනවා. තමන්ගේ දරුවා කියලා ඉතින් ඉන්නවා තමයි. නමුත් ඇත්තටම කැමැත්තෙන් දින්නේ. මැරිලා ගියා නම් හොඳයි කියන මරන්න නම් බෑ. මැරිලා ගියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතනම් යනවා. මගේ දරුවා මරන්න නම් බෑ. සමහරවිට මරනවා නම් කොච්චර දෙයක්ද කියලා හිතෙනවද මාපියන්ට? මේ යුනිට් එක නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකයි මේ යුනිට් එකක් වශයෙන් මේ තියෙන දේ මේකේ ඇත්ත ඇති සැටියෙන් බලන්න. මේ යුනිට් එකක් වශයෙන් තියෙන්නේ මොකද්ද කියලා බලන්න. යුනිට් එක තියෙන්නේ තමුගේ හිතේ නේද? ඔව් දේ අඳගත්ත දේ නේද? එතකොට දැන් මේ ඒක නම දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේ රූපයක තියෙන ප්‍රශ්නේ නෙමෙයිනේ. තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නේ දැන් මේ විසඳන්න යන්නේ. ඒකනේ බුදුදහම අග්‍ර වෙන්නේ අනිත් හැම තැනටම වඩා. හරි තැනටනේ බේත් කරන්නේ. රූපේ වහන්නේ නැහනේ. අනිත් තැන්වල ගන්න රූපේ වහනවා. අනිත් තැන්වල ගන්න ඇස් දෙක වහනවා. රූපේ වැහුවොත් වැඩක් නැහැ ඇස් දෙක වැහුවොත් වැඩක් නැහැ මොකද්ද වහන්න ඕනේ? අර හිතෙන් අර බැඳලා තියෙන දේ නූල කඩලා දාන්න ඕන ටක් ගාලා. ඉතින් ඒකට තමයි දැන් මෙයා ඒකට තමයි බුදුහාමුදුරුවෝ බණ කිව්වේ. දැන් එතකොට උන්වහන්සේ කියනවා මෙන්න මේ රූපේ දිහා බලන්න. කොහොමද? මේකේ තියෙන ඇත්ත ඇත්ත සැටියෙන් බලන්න. මේ රූපේ ඉස්මුදුනේ ඉඳලා කකුල් දෙක දක්වා මේ තියෙන ටික මොනවද තියෙන්නේ කියලා මෙනෙහි කරන්න. බුදුහාමුදුරුවෝ කියනවා කොහොමද මෙනෙහි කරන්නේ? ඇස් ඇති පුරුෂයෙක් දෙපැත්තක් කට දෙපැත්ත බැඳලා තියෙන ධාන්‍ය මල්ලක් අරගෙන ඒ මල් එක පැත්තකින් ලෙහෙලා මේක මෑ මේක මුං මේක තල මේක වී ආදි වශයෙන් ගොඩවල් වලට ගහනවා අන්න ඒ විදිහට තමන්ගේ ශරීරය බලන්න කියලා අපි දැන් බලන් ඉන්නේ මොකක් විදිහටද දාන්නේ මල්ලක් විදිහට ඒ දාන්නේ මල්ලක් හිතේ ඔබ දකින්න දේ මොකක් කරන්න කියලා කිව්වද? එක පැත්තකින් ලෙහෙලා මෑ ටික අයින් කරලා තියන්න. වී ටික අයින් කරන්න. තල ටික අයින් කරන්න. මුන් ටික අයින් කරන්න. ඒ අයින් කරලා බලන්න මේක දිහා. අර දාන්නේ මල්ලම දැන් තව විදිහකට පේන්න ගනී. ඔන්න ওই විදිහට තමන්ගේ ශරීරය දිහා බලන්න කිව්වා. දැන් කොහොමද බලන්නේ? ඔන්න බලමු. ඔන්න තමන්ගේ ශරීරයේ තියෙනවා. කේසා. කෙස්. නිවි හැනිහිල තමන් ඉන්න වෙලාවක තමන්ගේ ශරීරය මවා ගන්න ඉස්සරහා මේ ඉස්සරහින් තමන්ගේ ශරීරය මවාගෙන කෙස් ටික ගලවලා අයින් කරන්න. ලෝමා ලොම් ටික ඔක්කොම ගලවලා අයින් කරන්න එකේ තියෙන. නකා නියපොතු ටික ගලවලා අයින් කරන්න. දන්තා දත් ටික ගලවලා අයින් කරන්න. තචෝ හැම ගලවලා අයින් කරන්න. ඉතුරු මොකුත් එපා. ඔන්න ඔය පහ අයින් කරලා බලන්න. ඕකට කියනවා තච පංචකය කියලා. තච පංචකය කියලා කියන්නේ මොනවද? කේසා ලෝමා නකා දන්තා තචෝ. කෙස් ලොම් නිය දත් සම. ඔය ටිකෙන් නේ ඔය වැහිලා ඉන්නේ මේ ඇතුලේ ටික. නේද? මේ ඇතුලේ තියෙන ස්වභාවය සම්පූර්ණයෙන් වහලා තියෙන්නේ ওই ටිකෙන්නේ. ඔන්න ඔය ටික ගලවලා බලන්න. ඒත් ඇති. මේ චිකේ කියලා පිළිකුලට ලක් කරන්න කියලා කිව්වා. ඒ වැරදි බණ. පිළිකුල් භාවනාව කියලා කියන්නේ ඒක වැරදි බණ. බුදුහාමුදුරුව පිළිකුල් පිළිකුලට ලක් කරන්න කිව්වේ නෑ මේක. පිළිකුලට ලක් කරන්න කිව්වට පස්සේ රීදි නසා ගන්න හිතන්නේ. අප්පෝ මෙච්චර ජරාවකද මම මේ ඉන්නේ කියලා. ඈ නිකන් හිතලා බලන්න. ඔබගේ මේ අච්චර ආදරය ගැන බොහොම මේ ළඟින් වැළඳගෙන ඉන්න තමන්ගේ භාර්යාව. ඉතින් හංකටේ ගහලා දුන්නොත් එහේ මාව වැළඳගෙන ඉන්න කියලා වැළඳගෙන ඉන්නේ කවුරුද? ඈ? නැත්තම් වෙන වෙනම මැරෙන්නේ නැති වෙන්න. ඈ? වෙන වෙනම ගොඩ ගන්න. වකුගඩු වෙනම දානවා. ඈ? නහර වැල් ටික ඔක්කොම වෙනම දානවා. මුළු ඇඟේම තියෙන නහර ටික අරන් වෙනම දානවා. මුළු ඇඟේම තියෙන මාංශය අරන් වෙනම තියෙනවා. ඈ? හදවත වෙනම ඩුඩු ගාලත් ගහනවා. ඒ මුත්‍රා පෙරෙන ඔක්කොම වෙනවා. වකුගඩු අක්මා ඔක්කොම තියෙනවා. වෙන වෙනම තියෙනවා. දැන් ඔබ මොකටද දැන් වැඳේ? හංගනත් වෙනම තියෙනවා. දැන් ඔබ ගිහලා අනේ මගේ වයිෆ් කියලා හංගනේ බදා ගන්නවා. මොකද ඔබ බදා ගන්නද? ඈ අර හදවත ලං උනේ. අර බුක් බුක් බුක් බුක් ගාල ගෑන හදවත බදා ගන්නවා කියන දැන්. මෙයා හිතන්න බලන්න බුදුහාමුදුරුවෝ කිව්වේ ඔන්න ඔයදී. අර එක යුනිට් එකක් විදිහට දැකපු දේ දැන් අපි විස්තර කරලා බලුවා. මොනවද මේ තියෙන්නේ? මේ එකකටත් එකිනෙක ඇලෙන්න පුළුවන් දේවල්. ඔබ මේක හරියට දැක්කන දැන් ඔබ හිතලා බලන්න. ඔබට දෙනවා මනුස්ස හමක්. හරි ඔබ ඉස්සරහම දැන් ඔබට ඔන්න වයිෆ් කෙනෙක් හදනවා. නැත්නම් හස්බන්ඩ් කෙනෙක් හදනවා. ඔබ ඉස්සරහම හදලා දෙනවා. ඔබට කැමති එක. දැන් ඔබ ඉස්සරහම මොකද කරන්නේ? ඇට ටිකක් ගන්නවා. ඇට ටික ටටට ගාලා හදනවා. ඊට පස්සේ මොකද කරන්නේ? වහු අඩු තියනවා දාලා. දැන් ඔබට මේ දැන් පේනවා දැන්. වහුගඩු තියෙනවා. හොයලා හොයලා හොයලා අත්දාලා එක වහුගඩු දෙකක් අරගෙන දානවා ජොග් කරලා මෙතන යනවා. පෙනහළු වෙනම තියෙනවා. පෙනහළු දෙකක් අරන් දැම්ම මෙතන. දැන් ඔබ ඔක්කොම බලාගෙන ඉන්නේ. හදවතක් අරගෙන දැම්ම මෙතනට. ඈ ඊළඟට අක්මාවක් අරගෙන දැම්මා. ආමාශයක් අරගෙන දැම්මා. ඊට පස්සේ නහර වැල් ටිකක් අරගෙන නහර වැල් ටික ගාන්න දැම්මා. හරි? දැන් ඔබ ඔක්කොම දැන් ඇත් දෙක ඇත් දෙක ඉස්සරහා බලාගෙන ඉන්න දැන් මේ ඔබට වයිෆ් කෙනෙක් හදනවා. දැන් මේ වයිෆ් කෙනෙක් දැන් හදාගෙන යනවා. නැත්නම් හස්බන්ඩ් කෙනෙක්ව හදාගෙන යනවා. හරි? ඊට පස්සේ දැන් ඊට පස්සේ හංකඩේ දැම්මා. දැන් හංකඩේ දාලා තියෙන්නේ. දැන් ඇස්තාව නෑ දාලා. නාසයෙම තාම ඇවිල්ලා නෑ. දැන් මොකද කරන්නේ? ඔක්කොම ලේ දානවා ඇතුළට. ඇයි ලේ තියෙනවනේ මේක ඇතුලේ? ලේ ටික දානවා. ඊට පස්සේ මේකේ සෙම තියෙනවනේ ඇතුලේ. සෙම බාල්දියක් තියෙනවා. සෙම බාල්දියෙන් කෝප්ප දෙක තුනක් දානවා ඇතුළට. දැන් ඔක්කොම ඇත්ත ඇත්ත අරගෙන බලාගෙන ඉන්නවා. දැන් ඔකට මේ වයිෆ් කෙනෙක් හදන හැටි. හරි? ඔන්න ඕක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. මේ ඉස්සෙල්ලා කවදාවත් අහලා නැහැ නේද ඔක බුදුහාමුදුරුවෝ කියපු විදිය. ඔහේ අපි පදවැල් කියාගෙන යනවා. යම් කෙනෙක්ගේ ධර්ම සමාධියකින් යම් දෙයක් එනවනම් අන්න එතරම්යි සත්‍ය තියෙන්නේ. හොඳට අවබෝධ කරගන්න. දැන් ඔබ බලාගෙන ඉන්නවා. දැන් බලාගෙන ඉන්න අතර දැන් මේ පිට. හ්ම් අර කොළ කොළම කොළ පාට තියෙන පිට ටිකක් අරගත්තා. පිට ටිකක් අරගෙන දැම්ම ඇතුළට. ඔක්කොම බාල්දිය වල දාලා තියෙන ඔක්කොම දැම්මා. එතකොට සර්ව සරවත් අරගෙන සරව බාල්දියෙන් කප් දෙක තුනක් දැම්ම ඇතුළට. දාලා ඔක්කොම කළා මොකද කළේ? ඇස් ඇස් බාල්දිය දා බාල්දියක ඇස් දාලා තිනවා. ටග්ගල ඇස් දෙකක් අරන් හයි කළා. කන් කපලා දාලා තිනවා කන් දෙකක් අරන් හයි කළා. ඒ හයි කළා. ඒ ඔක්කොම කළ ඉවර වෙලා ඔක්කොම කළ ඉවරලා මොකද කරන්නේ? දැන් ඔන්න හංකඩේ ලස්සනට ගහලා දුන්නා. මෙන්න භාර්යාව අරන් ගිහලා කැමති එකක් කරගනින් කියලා. ඔබ කැමතිද? දැන් ඔබගේ අස්පනා පිට අර හදපු භාර්යාව අරන් ගිහිල්ලා. ඈ වැළඳගෙන ඉන්න කැමතිද? ඒ දැන් ඉන්න භාර්යාව කැමති නේද? ඇයි ඔබ යුනිට් එකක් විදිහට දැක්කේ? ඒ භාර්යාවගේ හෝ ස්වාමියාගේ ඇත්ත ස්වභාවය නෙමෙයි දැක්කේ. ඒ වන්දන් දරුවගේ ඇත්ත ස්වභාවය නෙමෙයි දැක්කේ. ඈ දරු දරුවෝ නැති අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා. දරුවෝ නැහැ. දැන් දෙවියන්ගෙන් ඉල්ලගෙන යදිනවා ඉතින් අනේ මට දරුවෙක් දෙන්න දරුවෙක් දෙන්න දරුවෙක් දෙන්න කියලා. හරි? ඊට දෙවිය කියනවා දෙවිය එකපාරට පහළ වෙලා කියන ඕකේ දරුවෙක් දෙන්න. කියලා දැන් දෙවිය මොකද කරන්නේ අර දරුවව හදනවා. දැන් මුට දරුවෝ නැහැනේ. දැන් දරුවෝ නැති එකාට දරුවෝ කොහොමද දෙන්නේ? ඉතින් දරුවෙක් හදන්න ඕනේ. දැන් දෙවිය දරුවව හදනවා. අර කියපු විදිහට හදනවා. ඈ? දැන් අර හදපු දරුවව අල්ලගෙන යයිද මෙහෙම? ඈ? අනේ දෙයියනේ පණ නම් දෙන්න එපා. ඈ? ඔව්ද නැද්ද? ඔන්නෝක තමයි බුදුහාඳුර කිව්වේ මේකේ තියෙන යථා ස්වභාවය ඇත්ත වශයෙන් දකින්න. අත්තිහි මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්ස නහාරු අට්ටි අට්ටි මින්ජා වක්කං හදයන් යකනම් කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්තගුණ උදරියන් කරීසම් පිත්තං සෙම්මං කුබ්බෝ ලෝහිතං දේදෝ මේදෝ අසුවසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තන්ති කියලා කිව්ව කීය 32ක් ඔන්න ඔය 32 තමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ හැබැයි ඕකට වාතය කොටස් අයිති නැහැ ඔය කිව්වේ මොකද්ද? පඨවි ධාතුවයි ආපෝ ධාතුවයි විතරයි. ඒ කියන්නේ පොළොවට පස් වෙලා යන ටිකයි ගලාගෙන යන ස්වභාවයට තියෙන ටිකයි විතරයි. ඉතින් ওই තියෙන ටිකම තියෙන ඔක්කොම 32ක්. බුදුහාමුදුරුවෝ කිව්වේ ඔන්න ඔය කෑලි 32 වෙන් වෙන් වශයෙන් ගලවලා තියලා බලන්න මේ ශරීරය දිහා. එතකොට ඔබත් බලන්න නිකන් ඉන්න වෙලාවට තමන්ගේ ශරීරයෙන් ওই කෑලි ටික ඔක්කොම ගලවලා අයින් කරලා වෙන වෙනම තියන්න. වෙන වෙනම තියලා බලන්න මේ ශරීරය මට ඕනේද කියලා. යුනිට් එකක් වශයෙන් දකින්න තාක්කල් මේ ශරීරය ඕනේ. නමුත් මේක වෙන්වෙන් වශයෙන් දකින්න තාක්කල් මම නම් හිතන්නේ මෙතන ඉන්න කාටවත් පිස්සුව නැත්තම් ඒ ශරීරයක් ඕනේ වෙයි කියලා. ඔබ සෙමට කැමතිද? සෙමටියක් අතර දුන්නොත් කැමතිද? නැහැ. සෙමටියක් මල්ලකට දාලා දුන්නොත් තරයි යන්නේ කියලා ඒ කැමතිද? නැහැ. නේද? නමුත් මේ ශරීරය තුල සෙම තියනවා කියලා ඔබ හිතන්න කැමතිද? ඈ? නිකමල හිතලා බලන්න මේ ශරීරයේ මෙන්න මෙතන පොඩි කුහරයක් හදලා තිබ්බොත් බල්ලෙක්වත් එන්නේ නැහැ ළඟට. ඒ තරම් මහා ගඳ ගහන ස්වභාවයක් මේ ශරීරය තුළ තියෙනවා. නමුත් මේක යුනිට් එකක් වශයෙන් තියෙන තාක්කල් මේක අවබෝධ වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ චිකේ ය ඊය ගඳයි ගඳයි ගඳයි කිය කියන නෙමෙයි බුදුහාමුදුරුවෝ මේක කිව්වේ. පිළිකුලට ලක් කරන්න නෙමෙයි කිව්වේ. මේකේ තියෙන ස්වභාවය ඇත්ත ඇතිසැටියෙන් දකින්න. අන්න එතකොට Tamanට මේ ශරීරය නම් නිසි නැති බව අවබෝධ වෙනවා. මේ ශරීරය දුකටපත් වෙන බව අවබෝධ වෙනවා. මේ ශරීරය ජරාවටපත් වෙන බව අවබෝධ වෙනවා. එහෙනම් මේ ජරාවටපත් වෙන ශරීරයට ඇලුනොත් එහෙම මට මොකද වෙන්නේ කියලා අවබෝධ වෙනවා. මේ ලෙඩ දුකටපත් වෙන ලෙඩ ලෙඩ කොච්චර මේ ශරීරය ඇති වෙනවද? ඈ ගිරිමානන්ද සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මේ ශරීරය ඇති වෙන ලෙඩ ටික කොච්චර කියනවද? ආදීනව සංඥාවක් විදිහට. මේ ශරීරයේ තියෙන ආදීනව මෙනෙහි කරන්න කියලා. නේද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, જીවහා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, දහෝ ජරෝ, කුච්චි රෝගෝ, මුච්ඡා පක්ඛන්දිකා, සූලා විසූචිකා, කුට්ටං ගණ්ඩෝ, කාසෝ, සිලාසෝ, සෝසෝ, අපමාරෝ දද්දූ කණ්ඩූ කච්චූ රකසා විතච්චිකා ලෝහිත පිත්තම් මදුමේහෝ අන්සා පිලකා බගන්දලා වාද සමුට්ටාන ආබාධා පිත්ත සමුට්ටාන ආබාධා සෙම්ම සමුට්ටාන ආබාධා උතුපරිණාමජ ආබාධා විසම පරිහාරජ ආබාධා ඕපක්කමික ආබාධා කම්ම විපාකජ ආබාධා දීතං උන්නං ජීගච්ඡා පිපාසා උච්චාරෝ පස්සාවෝති දැන් ඕකෙන් කොච්චර හැදිලා තියෙනවද එහෙනම් තව කොච්චර හැදෙන්න નિયમિતද ලෙඩ දුක් වලින් මිදෙන ස්වභාවයට ඇති වෙලා තියෙන්නේ තාම ඔය ශරීරයේ ලෙඩ දුක් වලින් මිදිලාද තියෙන්නේ? මේ ශරීරයක් ලැබුවා නම් ඔය කියන ලෙඩ දුක් වලින් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ 10ක් හෝ 20ක් හෝ Taman ඇති වෙනවා. හෙම්බිරිස්සාවක් හැදිලා දඟලන්නේ අපි. පොඩි ඔලුව ගැක්කමක් හැදිලා දඟලන්නේ. දතේ අමාරුවක් හැදලා වෙඩි තියාගන්නේ මිනිස්සු. හිතලා බලන්න. දැන් මේ කොච්චර ලෙඩ තොගයක් මේකට හැදෙන්න තියෙනවද? ඒ හැදෙන්න තියෙන මේ මෙච්චර ලෙඩ තොගයක් හැදෙන්න තියෙන ශරීරයක් තියාගෙන නිරෝගී කම ගැන උදම් මැනුවොත් එහෙම මොනතරම් මෝඩද අපි? මෙතන ඉන්න කාටද නිරෝගීකම ගැන උදම්මනන්න පුළුවන්? මම නිරෝගී මන්තර නිරෝගී මිනිස්සෙක් තවත් නැහැ. මම නිරෝගී මේ ලෙඩෙක් ඉන්නේ මම ලෙඩු. අපි නිරෝගී. හිතන්න පුළුවන්. තරුණයන්ට උදන් අනන්න පුළුවන්ද මාගේ තරුණකම ගැන කියගෙන මම තරුණ අපි තරුණයෝ නියම තරුණයෝ අපි ඈ මේ නාටියත් තමන්ට ශරීරය ගැන අවබෝධයක් තියෙනවා නම් පුළුවන් නේද තමන්ගේ තියෙන තරුණකම ගැන උදම්මනන්න හ්ම් තමන්ගේ ජීවිතය ගැන උදම්මනන්න පුළුවන් මෙච්චර මේ අස්පනා පිට මිනිස්සු මැරනවා දකේදී වයසක මිනිස්සු මැරෙනවා, තරුණ මිනිස්සු මැරෙනවා. නේද? ඇක්සිඩන්ට් වල කෑලි කෑලි කුඩු වෙලා මැරෙනවා. අන්න ආයි වටෙන් ඇවිල්ලා බලන්න මේක නිසිදා නිසිද කියලා. මේක අනිසිනා. මේක පරිහරණයෙන් ඇති වැඩක් නැත්තම්. අන්න මොකද එන්නේ තමයි ටික ටික මේ චන්දරාගේ නැති වෙලා යනවා. චන්දරාගේ නැති වෙනකොට රාගේ නැති වෙලා යනවා. චන්දරාගේ නැති වෙනකොට මොකද නැති වෙන්නේ? චන්දරාගේ නැති වෙනවා කියලා කියන්නේ ඇත්තම කෙලින්ම මෝහයට පහරක් ගහනවා. චන්දරාගේ මේ මෝහේ මෝඩකම නිසා තමයි අපි මේක අල්ලගෙන ඉන්නේ. මේ ඇත්ත ඇති සත්‍ය නොදැනීම නිසා. තමන් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න හදනකොට කෙලින්ම පහර වෙන්නේ මොකටද? මෝහයට. මෝහයට පහර වදිනවා කියලා කියන්නේ රාගයයි ද්වේෂයයි කෙලින්ම අයින් වෙලා යනවා. තමන්ගේ ශරීරයේ ඇත්ත ස්වභාවය ඇති සැටියෙන් තමන්ට අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? මේ ශරීරේ තියෙන රාගය නැති වෙලා යනවා. අන්න රාගයේ ෂේ වෙලා ගියා. නිවන කියන්නේ මොකද්ද? රාගක්කයෝ නිබ්බාන. දේශක්කයෝ නිබ්බාන. මෝහක්කයෝ නිබ්බාන. රාගයේ ෂේ වීමක් තියෙනවා නම් ඒකයි නිවන. මෝහයේ ෂේ වීමක්, ද්වේෂයේ ෂේ වීමක් තියෙනවා නම් ඒකයි නිවන. බණ 100ක් අහලා හරි අවබෝධ කරගත්තත් ඔන්න ඔය ටික. බණක් අහනකොට හිතලා බලන්න මේ බණ අහන වෙලාවේ මගේ රාගය ෂේ වෙනවද කියලා. ඒ රාගය ෂේ වෙන්නේ නැත්නම් මේ බණ අහලා වැඩක් නැහැ. ඒකට හොඳයි ගෙදර ගිහලා බුද්ධිය ගන්න එක. බණක් අහනකොට බලන්න තමන්ගේ ද්වේෂය ෂේ වෙනවද කියලා. මේ ශරීරය ගැන යථා ස්වභාවය තමන්ට අවබෝධ වෙනකොට මොන රාගයක්ද හිතට ඇති වෙන්නේ? තමන්ගේ ශරීරය එහෙම බලනවා තමන්ට පේන රූප වශයෙන් පේන ශරීර දිහා අනිත් විදිහට බලනවා. මේ ලෝකේ ඉන්න ලස්සනම නිලිය මේ මේ පාරේ ගියා කියලා Tamanට මේ පිළිකුලක් හැරෙන්න වෙන මොකුත් දැනෙනවද? Tamanට පුළුවන් නම් මේ යන ශරීරය දිහා හරියාකාරව බලන්න. ඒතර අනිත් මිනිස්සු මේකට කෙලහ දාලා බලන් ඉඳෙද්දි රහතන් වහන්සේ ශරීරය දිහා බලන්නේ කොහොමද? ශරීරය දින ඇත්ත ස්වභාවය ඇත්ත ඇති හැටියෙන් බලනවා. එතකොට රහතන් වහන්සේට එනවද අර අර නූල එනවද? නැහැ. නූල රහමලින් බින්දලා දාලා තියෙන්නේ. මේවා නිසි නැති බව හරියාකාරව ප්‍රත්‍යක්ෂ වූ ඥාණයෙන් අවබෝධ කරගෙන තියෙනවා. ප්‍රත්‍යක්ෂ වූ ඥාණයෙන් අවබෝධ කරගෙන තියෙන නිසා කවදාවත් අර රූපෙට ඇල්මක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අර මුගලන් මහරහතන් වහන්සේට එක්කෙනෙක් යෝජනාවක් කළානේ ඒ කාලේ. මුගලන් මහරහතන් වහන්සේට ඇවිල්ලා කිව්වා උපවහන්සේ මහා ඉරිදිමත් ඉරිදිමත් කෙනෙක්. බොහොම පුෂ්ටිමත් කෙනෙක්. මම තමයි මෙහි ඉන්නලා හොඳම ගණිකාව. ඈ මම ඔබ වහන්සේට සියලු සැප සම්පත් දෙන්න යම් මාත් එක්ක ඔය මුඩු මහණෙක් වගේ ඉන්නේ නැතෝ යම් මාත් එක්ක. මුගලන් මහරහතන් වහන්සේ මොකද කිව්වේ? පින්වත් නැගණිය. මට නුඹව පේන්නේ වැහි කාලේ උතුරුලන අසූචි වලක් වගේ. එහෙව් එහෙව් මට උඹ එහෙම පේද්දි මං කොහොමද උඹත් එක්ක ඇල්ල ඉන්නේ? එහෙනම් මේක හරියන්නේ නැහැ. මේ ඩීල් එක හරියන්නේ නැහැ. උන්වහන්සේට ඇත්ත ඇති සැටියෙන් පේනවා. අපි මොකද කරන්නේ? ඇත්ත ඇති සැටියෙන් බලන්නේ නැතුව අර හංකරයෙන් වහගෙන ඔක්කොම කරගෙන පැත්තක වෙලා ඉන්න විඥාණයට පෙන්වන්න දීලා ඉන්නව බලාගෙන. විඥාණය කියන්නේ මායාකාරයෙන්. ඇත්ත නෙමෙයි පෙන්වන්නේ. ඇත්ත සම්පූර්ණයෙන්ම වහලා පෙන්වන්නේ. මොකද චන්දරාගය තියෙනවනේ අපිට. ස්ත්‍රී රූපයන් කෙරෙහි ඇතිවෙච්ච චන්දරාගයක් තියෙනවා. ස්ත්‍රී රූපයන් කෙරෙහි ඇතිවෙච්ච චන්දරාගය නිසා අපි ඉතින් ඔතනින් වෙන් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. ස්ත්‍රී රූපයක් දැකපු ගමන් ටංගල ඇද්ද කියන්නේ ඒකයි. පිරිමේකට ස්ත්‍රී රූපය කෙරෙහි තියෙන චන්දරාගයක් තියෙනවා. පිරිමේකට පිරිමි රූපය කෙරෙහි චන්දරාගයක් නැහැනේ. නේද? පිරිමි 100 ගියත් එච්චරයි. දෙවෙනි පාරවත් බලනවා දායි. ආ. බලනවද නැහැ? නමුත් ඉස්ත්‍රියක් මෙතනින් ගියා නම් බැලුවට අගල ආයිත් බලන ආයිත් හැරලා බලන. ඒක තමයි ස්වභාවය. ඇයි ඒ ස්ත්‍රී රූප කෙරෙහි තියෙන චන්දරාගය මිදිලා නැහැ. එහෙනම් ස්ත්‍රී රූපයේ කෙරෙහි තියෙන චන්දරාගය මුදව ගන්න තියෙන ක්‍රමය මොකක්ද? ඒ රූපයේ තියෙන යථා ස්වභාවය හරි හැටියෙන් දකින්න. ඒ රූපයේ තියෙන යථා ස්වභාවය හරි හැටියෙන් දැක්කට පස්සේ Tamante ඒ ස්ත්‍රී රූපයේ කෙරෙහි තියෙන අර චන්දරාගය නැතිලා යනවා. අන්න මෝහය නැතිලා ගියාම එතනින් යන රාගයක් නැති වෙනවා. Taman රාගේ අර චන්ද රාගේ නැති වුණා නම් ඒක නිසා ඇති වෙන ද්වේෂ සහගත තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ස්ත්‍රී රූපයක් දැක්කම ඒක අයිති කරගන්න ආසය තුණා. ඒ වගේම තව කෙනෙකුත් එනවා මේක අයිති කරගන්න. දැන් මොකද කරන්නේ? පුදුමාකාර ද්වේෂයක් හිතට නැගිලා එනවා. අර පුද්ගලයා විනාශ කළා හරි කමන්නේ මේ වටිනා වස්තුව මම ගන්න ඕනේ. එහෙම නේද හිතෙන්නේ? නිකන් හිතන බලන සල්ලි ටිකක් තියෙනවා පවුම්. එක මිනිස්සේ පවුම් 50000ක් අරගෙන එනවා ගැලේ පාරක. දැන් ඔබ දන්නවා පවුම් 50000ක් අරගෙන නැත්නම් ලක්ෂ 5ක් අරගෙන එනවා මම මූලට මුට ගහලා මුව මරලා දාලා මම මේක ගන්න ඕනේ. ඇයි මේ පවුම් 50000 පුදුමාකාර වටින බව දැන් Tamanට අවබෝධ වෙලා තියෙනවා. දැන් Taman වාහනේ මොකද කරන්නේ? වාහනේ පැත්තක ගහගෙන බලාගෙන ඉන්නා මේ මිනිස්සේ එනකම් තුවක්ව දික් කරගෙන ආපු ගමන් වෙඩි දීලා මරලා මේ ටික ගන්න. දැන් පැය දෙකක් ඉඳලා බලන් ඉන්නවා අර මිනිස්සේ එනවා. එනකොටම මේ රේඩිය එකේ යනවා. අද දවල් 12 සිට සියලු පවුම් යුරෝ කරනවා තියෙන පවුම් ඔක්කොම නැති වෙලා යනවා කියලා. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් අර මිනිස්සුම මරයිද? ඇයි මෙච්චර කල් වටිනවා කියලා අල්ලගත්ත දේ දැන් මොකද උනේ? වටින් නැති බව Tamanට අවබෝධ වුණා. හොද නැද්ද? මෙච්චර කල් වටිනවා කියලා අල්ලගත්ත නිසා නේද අර ද්වේෂය ඇති වෙලා අර මිනිස්සුම මරන්න ගියේ. රාගය ඇති වෙලා අර මිනිස්සුම මරන්න ගියේ. දැන් අවබෝධ වුණා එක පාට නෑ ඒක වටනකමක් දැන් නෑ කියලා. දැන් ඒක වටනකම නැති වුණා නම් ආයෙ අර මිනිස්සුන්ව මරලා දායි. නෑ කාර් එක අපරාධ මම මෙච්චර වෙලා බලන් හිටියලා කාර් එක හරවගෙන ගෙදර එනවා. ඔන්න ඔය ටික තමයි මේ හැමදැනම වෙන්න ඕනේ. ඒක ඔබ ඔබ විසින් කරා යුතු දෙයක් නෙමෙයි. ඔබ විසින් මේක අවබෝධ කරන්න විතරයි ඕනේ. ඊටු ටික ධර්මිය පුරවනවා. ධර්මිය ධර්මයන්ව හසුරවනවා. නිබ්බාන පරතරට යාම සඳහා ධර්මිය ධර්මිය පුරවනවා. ඔබට මහන්සි වෙන දෙයක් නැහැ. ඔබ ඔබ මහන්සි මේ යුත්තේ මේ මූලික දේ අවබෝධ කරගන්න. මූලික දේ තමයි මේ දේවල් කිසි දෙයක් නිසි නැති බව අවබෝධ කරගන්න. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අවබෝධ කරන්න ඕනේ. දැන් ඔබට තේරෙනවා ඇති ටික ටික. නමුත් මේ තේරෙන අනුමාන ඥාණයට මේ කෙනෙක් කියන නිසා තේරෙන්නේ බුදුහාමුදුරුවෝ කියපු නිසා තේරෙන්නේ. දැන් ඕක මෙනෙහි කරන්න පටන් ගන්න. මේ ශරීර ගැන මෙනෙහි කරලා බලන්න. ඊළඟට තව එකක් කියනවා බුදුහාමුදුරුවෝ මෙනෙහි කරන්න. ලේසි ක්‍රමයක්. ශරීරය ගැන. කොහොමද? ධාතු කොටස් හතරට වෙන් කරලා බලන්න. මේ ශරීරය ගන්න. මේ ශරීරේ පටවි ටික ඔක්කොම අයින් කරන්න. පටවි කියලා කියන්නේ තද ගතියේ තියෙන දේවල්. තද ගතියේ තියෙන දේවල් ඔක්කොම අයින් කරලා ගොඩක් ගන්න. ඊළඟට ද්‍රව ගතියෙන් තියෙන ටික ගහලා වෙනම ගොඩක් ගන්න. ඊළඟට උෂ්ණ ස්වභාවයෙන් තියෙන දේ ගන්න වෙනම අයින් කරන්න. ඊළඟට වායු කලාපය අරගෙන වෙනම අයින් කරන වායු වශයෙන් තියෙන ඒවා. දැන් තව එකක් ඉතුරු වෙනවද බලන්න. ඈ අර ඝන ස්වභාවය අයින් කළාට පස්සේ මේ හොටු හැරව ලේ ඈ මුත්‍ර ওই ටික ඉතුරු වෙනවා. ඒ ටිකත් අයින් කළාට පස්සේ වාත කොටස් ටික ඉතුරු වෙනවා. මොනවද අර ගුඩුස් යනවා කියලා කියන්නේ. උද්දංගම වාතය. ඊළඟ පස්ස පැත්තෙන් යන්නේ අදෝගම වාතය. ඊළඟ අංගමංගානුසාරී වාතය. මේ මේ හැම හැම තැනම යන වාතයක කොටසක් තියෙනවා. ඊළඟ කුච්චිසයා වාතය. ඒ කියන්නේ මේ කුසේ තියෙන වාතය. ආදි වශයෙන් වාත කණ්ඩ තියෙනවා ශරීරය ඇතුලේ. එතකොට මේ වාත කණ්ඩ ටික ඉතුරු වෙනවා. ඒ ඒ ටිකත් අයින් කරලා දැම්මට පස්සේ තමකද අර උෂ්ණ ස්වභාවයක් තියෙන ශරීරය මොනවද? උෂ්ණ ස්වභාවයක් අපි මේ මේ ආහාර බඩට දැම්මට පස්සේ ඒ ටික දිරවන දිරවන්න උෂ්ණ ස්වභාවයක් ඕනේ. අන්න ඒ වගේ උෂ්ණ ස්වභාවයක් තියෙනවා ශරීරයේ. ඒකට කියනවා තේජෝ ධාතුව කියලා. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ වලට බෙදලා බලන්න ඇති දෙයක් තියෙනවද කියලා ඊට පස්සේ. එහෙනම් ඔබ බිරින්දෑ කියලා කිව්වත්, ස්වාමියා කියලා කිව්වත්, දරුවා, දුව, පුතා, බල්ලා, හරකා, මීමා මොකා කිව්වත් අන්තිමට තියෙන ඔන්න ඔය හතරෙන් යුක්ත දෙයක් විතරයි. මේ ඒකකයක් වශයෙන් Tamanට පේන තියෙන ඔන්න ඔය හතරෙන් යුක්ත දෙයක් බව මෙනෙහි කරලා බලන්න. එතකොට Tamanට ස්ත්‍රී රූපයක් දැක්කට පස්සේ පුරුෂ රූපයක් දැක්කට පස්සේ මෙච්චර කල් කාමයේ ඇති වෙච්ච ඔබට දැන් අවබෝධ වෙන්න පටන් ගන්නවා. මෙතන මේ පටවි ටිකක් තියෙනවා ආපෝ ටික. පටවි කියලා කියන්නේ මොකද්ද? තද ස්වභාවය. පොළොවට පස්සලා යන ස්වභාවය. මේකත් පටවි, මේකත් පටවි, මේකත් පටවි, මේකත් පටවි. Tamanට අපි හිතක් එන්නේ නැතුව. කය ගැන කතා කරනකොට අපි දැන් කොටස් වලට ඔව් දැන් අපි කතා කරන්නේ කායානුපස්සනාව. එතන කය කය පිළිබඳව තමයි දැන් මේ හිත පිටවගෙන යන්නේ. චිත්තානුපස්සනාවට වේදනානුපස්සනාවට ආවට පස්සේ තමයි ඒව ගන්න. එතනට මේක අද අද ගන්න එපා. එතකොට මේක අවබෝධ වෙන්නේ නැතුව යනවා. මොකද ඒව ටිකක් ගැඹුරුයි. මොකද ඇහැට පේන්නේ නැහැ. දැන් ඊළඟ ඊළඟ බණ වාරවලදී අපි ඒව තමයි කතා කරන්නේ. දැන් බොහොම සරලව දැන් කිසිම ගැස්මක් නැති වෙන්න මුලින් ඉඳලා දැන් මේ මම මේ කායානුපස්සනාව අරන් එලා දිනා මේ අලුතෙන් ආපු අයවල්. ඉතින් හොඳට අවබෝධ කරන්න. මම කියන්නේ ඒකයි. ඔබට ධර්මය අවබෝධ කරගන්න දෙන හොඳම chance එකක් මේක. ඉතින් මේක මිස් කරගත්තා කියලා කියන්නේ මොන තරම් අපරාධයක්ද?